ඉතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 පංචෛ භික්ඛවේ අංගේ අනුක්කයිතා සම්මා දිට්ඨි චේතෝ පලාචෝති චේතෝ පල විමුක්තාන් සංසාච පඤ්ඤා පලාච හෝති පඤ්ඤා බල විමුක්තාන් සංසාචාති කෞරණීය මූලාසනස්ත මහා ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධර්ම දේශනාවක් වශයෙන් අද දවසේ කරන මේ භාවනා වැඩපිළිවෙලේ අංගයකට එකතු වෙන අවස්ථාව ඒ සඳහා මම කල්පනා කරගත්ත අපි ඊයේ හවස මතු කරගත්ත ධර්ම මාතෘකාව දිගේම ඒක තවදුරටත් භාවනාවක් වශයෙන් ඉදිරියට වඩා වර්ධනය කිරීමට අවශ්‍ය කරන දේශනාවල දැක්වෙන කරුණු ඉදිරිපත් කර ගැනීමට මේ අවස්ථාවක් කරගන්න. වෙන විදියකට කියනවා නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සංකාය සඳහන් වෙන පංචක නිපාත සඳහන් වෙන මේ අනුග්‍රහිත සූත්‍රයේම මුල් කරගෙන ඊයේ වාර්තන ධර්ම දේශනාව අද දවසට දේශනා මාලාවක දෙවැනි අංකයේ වශයෙන් මතක් කරගන්න. ඊයේ අපි ඒ පසුබිම මතක් කරගන්න වෙලාවේදී සර්වජන් වහන්සේ විසින් දැනටමත් අප තුළ ඇති කරගන්නා ලද සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා නම් ඒ සම්‍යක් දෘෂ්ටිය විවිධ ආකාරයෙන් අනුග්‍රහ දැක්වීමෙන් විවිධ ආකාරයෙන් ඒකට සප්පාය සපකරණු සලසා දීමෙන් ඒ සම්මාදිට්ඨිය අවසාන ඵලයේ වෙන චේතෝ ඵලය හෝ චේතෝ ඵල විමුක්තිය ප්‍රඥා ඵල ඥානය හෝ ප්‍රඥා ඵල විමුක්තිය සාක්ෂාත් කරගත යුතුයි ඒ කියන අනුග්‍රහ පහ සඳහන් කළ තියෙන්නේ සීල අනුග්‍රහිතය සුත අනුග්‍රහිතය සාකච්ඡානුග්‍රහිතය, සමතානුග්‍රහිතය, විපස්සනානුග්‍රහිත වශයෙන්. ඉතින් මේ අනුග්‍රහ දක්විතු ආකාර පහක් සඳහන් කරන වගේම මේ දැක්වෙන සම්මා දිට්ඨිය මේ එක එක අනුග්‍රහ අනුව වැඩෙනකොට අතුපතර විහිදී වැඩෙනකොට ඒවත් එකින් එකට එකින් එකට පරිණාමයකටපත් වෙනවා. ඒ සම්මාදිච්චේ අනෝ පළවෙනියම සඳහන් වෙන සම්මාදිච්චේ තමයි අපි ගොඩක් සාකච්ඡාවට ලක් කරගත්තේ ධර්මදේශනාවට ලක් කරගත්තේ. ඒකට කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා. කර්මය සහ කර්ම ඵලය ඇදහිීමේ ඥානයි. ඉතින් මේක දේශනාවේ දැක්වෙන විදිහට බලනකොට ලෝකයේ ක්‍රියාත්මක වෙන එක නියාම ධර්මයක්. කර්ම නියාම කියලායි සඳහන් කරලා තියෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් ලෝකවාසීන්ගෙන් විශේෂ මිනිස්යන්ගෙන් බොහෝ දෙනෙක් මේ න්‍යාය ධර්මයේ දන්නේ නැති නිසා හරියට යන්ත්‍රයක උපකරණයක අත්පොත නැති වෙච්ච කෙනෙක් ඒ යන්ත්‍රයේ ඒ එක එක බොත්තම් කොයි කොයි දෙයක මිලිකන දාන්නේ නැතුව හරියෙන් මෙන් ඒක මිලිකන හදනවා වගේ සම්මෝහයකටපත් වෙලා කියනවා කම්ම සම්මෝහයට. ඒ නිසා මේ විවිධ ප්‍රශ්න වලට විවිධ ආකාර තම තමන්ගේ ඥාන ඉස්තර කරගෙන විසඳන්න උත්සාහ කරනවා මේ කර්ම කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන කර්මේ සහ කර්මඵලයේ කියන න්‍යාය ඉක්මවල නැත්නම් න්‍යායට ගරු නොකර ඉතින් ඒ නිසා බොහෝ අවුල් වියුල් ඇති කරගෙන තියෙනවා ඒ නිසා මේ කම්ම සම්මෝහය නැති කිරීමට කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සර්වචනාංශය ඉදිරිපත් කරනවා ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සම්මා දිට්ඨිය අතරේ ඉස්සරලාම ගොරෝසුවට හම් වෙන දේ. නැත්තම් කාටත් වඩා අපහසුයෙන් ක්‍රියාවක් කරන්නත් පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන් දේ වශයෙන් හඳුල්ලා දෙන්න පුළුවන්. ඒ සඳහන් වෙන්නේ කර්මේසා කර්මඵලය යමක් යම් ක්‍රියාවක් කළොත් ඒ ක්‍රියාවට ඒ ක්‍රියාව මේරුවාට පස්සේ විපාක බවට පස්ස උනාට පස්ස උනාට පස්සේ ආදීනව හෝ ආනිසංස වශයෙන් විපාක හෝ ආනිසංස වශයෙන් ඵල ලැබෙනවා. කලකල දේ ඵලඵල දේ කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඊයේ ධර්ම දේශනාදී මතක් කරගත්තා. ඒ විදිහට යම් කිසි කෙනෙක් කර්මයේ සහ කර්මඵලය අදහන මට්ටමට ආවොත් ඒ පුද්ගලයා තුළ තමන් කරන ක්‍රියා වාචසික කායික ක්‍රියා පිළිබඳව වගවීමක් සදාචාරාත්මක බැඳීමක් ඇති වෙනවා මම අද යමක් කරනවාද කියනවාද ඒ හා සමානව ඊට හොඳ හෝ නරක විපාක ලැබෙනවා ඒ විපාක ලැබෙන දවසේ ඒක වළක්වන්න පුළුවන් ක්‍රමයක් ලෝකයට දෙන්නේ දේශනාවේ විශේෂයෙන්ම සඳහන් කරනවා අපේ ත්‍රිපිටක දේශනාවේදී මේ ධම්මපදයේ පොත බොහෝමත්ම ලෝකයේ බෞද්ධ ආගම නියෝජනය කරන පොතක් වශයෙන් සඳහන් කර තිනේ කොහොමද විග්‍රහ කළ බලනකොට ඒකේ තියෙන මේ කම්මේ සහ කම්මඵලය කියන කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය විස්තර කිරීමට ගත්ත සංග්‍රහයක් තමයි තියෙන්නේ. ගාථා එකතු කරලා තියෙනවා. ඉතින් ඒකදී සර්වඥයන් සඳහන් කරනවා අ පබ්බදානං මේ යම්කිසි කෙනෙක් කර්මයක් කරලා ඒ කර්මය විපාක නොදීම පිණිස ඒ පුද්ගලයාට පර්වතයක කුහරකරෙන් කළා හිටියත් ආකාශයට ගියත් මහමෝද වැදට ගියත් කවදාකවත් ඒ කරන ලද කර්මයෙන් විසඳෙන්න වෙන් වෙන්න පුළුවන් තරක් මේ ලෝකේ ਸਰවඥාන්ගේ ආශාසය ਸਰවඥාන්සික හැප්පෙන්නේ නැහැ කියන. ඒ නිසා ඒ කරන දේ අපකරා පැමිණෙනවා. ඒ නිසා කර්මසගත ඥාණය තමන් කර දේ තමන් කරා එනවා කියන ඥාණය අනිවාර්යයෙන්ම කෙනෙකුට දෙසරයක් කල්පනා කරන්න හේතුවක් කරනවා යමක් කරන්න සහ කියන්න කලින්. මේක අපි කියනවා ප්‍රතිවේක්ෂාවක් එක විදිහකට නැත්නම් මේ බයලජ්ජා විපදීමක්. මෙන්න මේ බයලජ්ජාව තමයි කෙනෙක් කවදා හෝ ඒ කියන්නේ මේ කම්මස්පත ඥාන සම්මාදිට්ඨිය තේරුම් ගන්න ගන්න කරන්න ඉස්සර වෙලා කියන්න ඉස්සර වෙලා තම තමන්ගේ ඉඳුරන් দমনය කරගන්න ඇහ කන නාසය ජීවකය මන කියන මේ ඉඳුරන් দমনය කිරීමේදී ඉන්දිය සංවරයට හේතු වෙන්නේ. මේ ඉන්දිය සංවරය නැතුව කවදාකවත් කෙනෙකුට සීලයක් නැත්නම් ආචාර පද්ධතියක් රකින්න බෑ. ඒ නිසා මේ ඉන්දිය සංවරය ආචාර පද්ධතියක ආසන්න කාරණා වශයෙන් පදත්තාන වශයෙන් පෙන්වලා තියෙනවා. ඉතින් ඒ නිසා බෞද්ධයන් අතර මොනම පින්කමක් කරන්න ගියත් තේස සීලයක පිළිතෝන ගතියක් තියෙනවා මේ ආචාර පද්ධතියක් හඳුන්වා දීමේදී. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ධර්ම අද දේශනාවේ තේමා වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කර්මය සහ කර්මඵලය පිළිගෙන. නැත්නම් මූලික සම්මාදිච්ඡයට පත්වෙච්ච කෙනෙක් ආචාර ධර්මයක ඉඳලා නැත්නම් ආචාර ධර්මයේ කරුකරු තැන්න ඉඳලා ඒ කෙනා ඊගාවට ඊට උඩින් තියෙන මේ සමත සම්මාදිට්ඨියටපත් වෙන්නේ කොහොමද කියන්නේ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය නැත්නම් සම්මාදිට්ඨිය ඊගාව පාඩම් පන්තියට යන්නේ කොහොමද? මේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා සමත සම්මාදිට්ඨියට ඇති සම්බන්ධතාවය කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක විවිධ පැති වලින් පෙන්නලා දෙන්න පුළුවන්. එකක් තමයි සර්වඥ දේශනාවේ සඳහන් වෙන විදිහට මිනිස්යාගේ ස්වභාවය ප්‍රകൃතිය ඊටාමත් පිළිසිතුයි. අභස්සර විඳන් වික්ක වේ චිත්තං ආකන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං කිය කො ප්‍රසිද්ධ දේශනාවක් තියෙනවා. මහණෙනි මේ මනුස්ස හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. ආගන්තුකේ උපක්ලේශයේ උපක්ලේශා මේක අර පිටින් ආපු උපක්ලේශයන්ගෙන් මලකඩ නිසා ඒකේ දැල මායාව බැඳිච්ච නිසා අර ඇතුළත තියෙන ඔපේ පේන්නේ නැහැ. ඒක නැත්තම් සියල්ලකේම ස්වභාවය ප්‍රകൃතිය පටන් ගන්න තැන ආදිය බොහොම පිළිසිදුයි කියනවා. ඒක සර්වචනාංශයේ විසින් මේ manussත්වයට දෙන ලද විශිෂ්ට වර්ගීකරණය. ඒක ඇත්තටම මනුස්සයාගේ චින්තනයට නැත්තම් ඇදහිලි මට්ටමට බොහොම තදින් බලපාව ප්‍රකාශයක් මේක. මේක කාල් මාක්ස් තුමත් සඳහන් කරලා තියෙනවා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳ මිනිහෙක් කියලා. ස්වභාවයෙන් හොඳයි මේ පංච අරගලයේ සහ ආර්ථික ප්‍රශ්න නිසා මනුෂ්‍යයා දුෂ්ට තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා යම් කිසි දවසක මේ ආර්ථික ප්‍රශ්න විසඳුනොත් පංච අරගලයේ සූදාකෑම නැති වුනොත් මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය මතුවේ කියලා. ඒ නිසා සමාජාලාර මේ දෙක අතර සමාන්තරතාවලුත් හොයනවා. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි මෙන්න මේ ප්‍රകൃතිය මතු කර ගැනීම සඳහා ආගන්තුකව අපකරා පැමිණිච්ච මේ උපක්ලේශ දුරු කිරීම සඳහා ශාසනය අපිට කියලා තියෙන සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා ශික්ෂා ධර්ම තුනක් තියෙනවා. මේ ශික්ෂණ ධර්ම තුන යොමු වෙලා තියෙන්නේ තුන් ආකාරයක උපක්ලේශ නැත්නම් කෙලෙස් වටන් තුනකට. එයින් පිටතටම පේන ගොරෝසු කවුරුත් පිළිකුල් කරන කෙලෙස් මට්ටමට අපි කියනවා වීතිකම කෙලෙස් කියලා. ඊගාට ඒ සැඟවිලා ඊට යටින් තියෙන අනුන්ට නොපෙනෙන නමුත් Tamanට දැක්කට ඒ කෙලෙස් මට්ටමක් තියෙන එකට කියනවා පරිවෘත්තාන කෙලෙස් කියලා. ඊටත් යටි මට්ටමක් තියෙනවා Tamanටවත් දැක්කට කෙලෙස් වශයෙන් හඳුනා ගන්න බෑ. තමන් වුණත් ඒක මිත්‍ර ප්‍රතිරූපකයන් වශයෙන් විදිහට නෙවෙයි දකින්නේ මිත්‍රයන් විදියට. ඒ නිසා ඒතර වංචනික ස්වභාවයක් තියෙනවා. අන්නේ අඩියම තියෙන කෙලෙස් මට්ටමට අපි කියනවා අනුසය කෙලෙස් කියලා. මේවා මම කියනවා සාමාන්‍ය බෞද්ධ ඉගැන්වීම් වල තියෙන නිසා බොහෝ දෙනා දන්න දේවල්. මේ වීතිකම් මට්ටමේ කියන බාහිරම කෙලෙස් මට්ටමෙන් අදහස් කරන්නේ සමාජ නීති උල්ලංඝනය වීම. වීතිකමන කියන පදේ සමාන වෙන්නේ උල්ලංඝනය කියන පදයට. මෙන්න මේ උල්ලංඝනය වුණාට පස්සේ ඒ සමාජනීය සමාජ නීතිය කෙනෙක් උල්ලංඝනය කරපු ගමන් ඒ සමාජ පද්ධතියට විශාල කම්පන චංචල එන්න පටන් ගන්නවා. ඒ බාහිර වශයෙන් ඒ කම්පන චංචල එනවා වගේම ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතත් සැලෙන්න ගන්නවා. මෙන්න මේ ගතිය නිසා සමාජයත් සමහරලාට වෙන පුද්ගලයා නිතර නිතර නීති කරනවා නම් ඉරේ විලංගු වෙලා. ඒ වගේම මේවා තුලින් කර්මපත නම් වූ මරණයන් මැත්තේ ගැලීම අපායටපත් කරන විශාල වේග ධාරා ඇති කරනවා. ඒ වාගේම සමාජයේ පිළිකුලට ලක් වෙනවා. නීතිය රැහැන්ට ලක් නොවන තමන් වශයෙන් උත් තමන්ගේ හිත දෙස්ති ගන්න මට්ටමට එනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මේ උල්ලංඝනයක් සිදු කරොත් විතික්‍රමණයක් සිදු කරොත් ඒ හතර ආකාර බය අත්තානුවාද බය කියන තමන් තමන් දෙස් දෙන ගතිය තරානුවාද බය කියන රටේ තොටේ බැනුම් අහන්න වෙන ගතිය, දණ්ඩ බය කියන්නේ රාජදඬුවම් වලටපත් වෙන ගතිය, අවසානයේ දුක්ඛති බය කියන අපාගත වීමේ බය කියන මේ හතර ඇති වෙනවා. ඉතින් මේක සාමාන්‍ය ජීවිතයක් ගත්තාම ජීවිතයේ මුල් වයසේදී ඒ සුන්දර වයසේදී කුමරු කුමරි බබසර වයි රකින්න වයසේදී මේක එච්චර තදට ගැළ වැටෙන්නේ නෑ අපට. මොකද හේතුව තාම එකතු වෙලාමදි තාම අත්දැකීම් ලැබෙලමදි Tamanට මේක තේරුම් ගන්න. ඊගාව වයසේදී මැද වයසේදී සමහර විචක බොහෝ දෙනා මේක තේරුම් ගන්න ආවත් ඒක ප්‍රතික්ෂේප කරමි. නැත්නම් ඒක යටපත් කරන්න මට පුළුවන් කියන මට්ටමේ වගේ ඒකත් එක්ක හැප්පෙන වෘත්තු වෙන ගතියක් තියෙනවා. සාමාන්‍ය පසු වයසට යනකොට බොහෝ විට මේක තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නැත්තම් තේරුම් ගන්න කෙනෙක් බොහෝ විට තේරුම් ගන්නේ ජීවිතයේ මුල් වයසේවත් නැද වයසේවත් නෙවෙයි පසු වයසට යනකොට. නමුත් එතකොට ඇත්තටම පමා වැඩි. ඒ නිසා අපි මේ ධර්ම දේශනා මාර්ගයෙන් බණකිපාර භාවන භාවනා කිරීම මාර්ගයේ සියල්ලම කරන දෙන පුළුවන් තරම් මේ ධර්මතාවයේ තේරුම් ගන්න මේ වීතික්‍රමණය කියන උල්ලංඝනය කිරීම පුළුවන් තරම් නැති කරලා එයින් ඇති වෙන සමාජ කලබිලිත අඩු කරලා හිත කලබිලිත අඩු කරගන්න එක. අපි මේක තමයි සීලය කියලා සඳහන් කරන්නේ. සීලේදී කරන්නේ කයෙන් වචනයෙන් සිදුවෙන දුස්චරිත මේ සමාදන් වෙච්ච සීලේ සඳහන් වෙන විදිහට සතුන් මැරීම සොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන කායිකක් ගුරු කේලා මිස්සතර පස්වචන කියන මහා චෛසික වාචසිකක් කියන දෙක අඩු කරගත්තම අපි කියන යකුතිලා සිල්වන්තයි කියන ඒ පිච්ච සීලාචාර කෙනෙක් කියලා පිළිගන්න. එනි මේ පිච්ච සීලාචාර වෙච්ච කෙනාට ඊ ගාවට මේක වැටෙන්නේ නැත්නම් මේ සීල ශික්ෂාව කර්මය කර්මේසා කර්මඵලයේ කියන නීතියක පිටලා සීල ශික්ෂාවටපත් වෙච්ච කෙනා කොහොමද සමාධි ශික්ෂාවට නැත්නම් සමාධි වශයෙන් මේ සම්මාදිට්ඨියටපත් වෙන්නේ කියලා බලනකොට ඒකේ ඉච්ඡතන ඥාණයට අහුවෙන තර්කයට අහුවෙන තරක් නෙවෙයි කියන්නේ. ඒක මම දකින්න විදිහට යම් කිසි කෙනෙක් ඒ සීලයක පිළිගියාට පස්සේ අපි දුස්සීල වෙඳලා සිල්වන්ත වෙනවා නැත්නම් සීලය පිළිබඳ සත්‍තාවෙන් සිල්වන්ත වුණාට පස්සේ එයාට පිටින්ම තියෙන සතුන් හොරක් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාර කියන ගොරෝසු කෙලෙස් මුදාහන්න තැන් පොරොප්ප ගහලා වැහුවා වගේ හිර වෙනවා සීමා වෙනවා කේලා මිස්සතර පරිසවචන වගේ දේවල් පිටවීම නතර වෙනකොට ඇතුලේ ඇවිස්සීම වැඩි වෙනවා වගේ එකක් වෙන්නේ ඉතින්. මෙතෙක් කල සමබර භාවයක් අපතුල තිබුණේ අපිට කේන්තියක් කරනකොට හතමා බලන්න. අවතරාකාරයකට ත්‍යාගේ වස්තු හොරගම් කරනවා. නැත්තම් කාමාසාවක් ආවොත් මිත්‍යා සම්‍යක් බලන්න නැතුව හැසිරෙනවා. බොරු කේලා මිස්සචන පරිසචන මාර්ගය අපි හැඟුම් එතන එතන එතන එතන මුදා හරිනවා. හැබැයි ඒකෙන් අර පරිසරය කෙලසෙනවා. සමාජය කෙලසෙනවා. නමුත් ඒ පුද්ගලයා මේ සමබර භාවය සමතුලිත භාවය දැකගෙන ආවේ මේ විදිහට ඊතර ඊතරම උදාහරණයක්. දැන් මේ සීලයක පිළිතන ගියාට පස්සේ මේ පුද්ගලයා තුළ කර්මසකප්පල ඇදීම නිසා ඉන්දිය සංවරය නිසා සීලය නිසා මෙවුවා ඇතුළත එකතු වෙන්න පටන් ගන්න ගතියක් එනවා. ඒ නිසා මේ එකතු වීම ඇතුළත මේ පිට නොදා එකතු වීම හෙලි කරන හැටික් මම ඔය බටහිර පොතක කියුවා ලකුණු හතරක් අපේ ශක්තිමත්ව අප්‍රමාදීව ඉඳුරන් සංවර කරගෙන සීලයක පිහිටන්න හිටියාට පස්සේ ඒ පුද්ගලයා තුළ නුරුස්නා බවක් එනදා නැති නුරුස්නා බවක් එන්න පටන් ගන්නවා කියන්නේ. ඉස්සර එහෙම වෙනකොට ඒක එලි කරලා බැලලා කණ්ඩු කරලා ගෝසකලා ඉවර කරනවා. දැන් එහෙම කෙරෙන්නේ නැහැ ඇතුළත ඉතුරු වෙනවා. ඒ විදිහට සිල්වන්ත වෙනකොට ඇතුළත නුරුස්නා බවක් ඇති වෙන එක සිල්වන්ත වෙනකොටම නෙවෙයි කොහොමද සතිය පිහිටවලා සංවර වෙන්න හදනකොට ඇතුළතට එකතු වෙනවා මේ වගේ නුරුස්නා ගතිය. ඒ වගේම අනුන්ගේ දොස් දකින ගතිය. මම මේ සිල්වන්තයි අනුන් සිල්වන්ත නැහැ. ඒක නිසා මම උසස් අනික් අය එහෙම නැහැ. ඒ නිසා මට කොතෙන්ද ගියත් මට විශේෂ සැලකිල්ලක් තියෙනවා. ආදි වශයෙන් එහෙම නොකරොත් අනුන්ගේ දොස් දකින්න ඒ වගේම අපි හිතමු කවුරු හරි සලකනවා කියලා. සලකුවත් මදි. Taman විතර ඒකේ සන්තුෂ්ටියටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සීලවන්ත සමාජයක් ඇතිකරන්න පෙළපිලා කටයුතු කරනවා ආදී වශයෙන් নানা ප්‍රවිධියට අර හික්මීමටපත් කරගත්ත දේ ඇත්තට ඇතුළත ගුණ විශේෂයක් වෙලා නෙවෙයි මේ වැඩේ කරන්නේ. මේ කරන්නේ කර්මය සහ කර්මඵලයේ කියන නීතියට කරුකිරීමක් වශයෙන්. ඒකට මේ විදිහට ඇතුළත නැති කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්න ගතියක් එන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය සිල්වතුන් දැනුවත් වෙලා ඉන්න කාරණාවක් නෙවෙයි. ඒ වගේ මේක ආවට පිළිගන්න ලෑස්තිත් නැහැ. බලාපොරොත්තු වෙන්නේ සිල්ලාන්ත වෙනකොට වෙනකොට බාහිරේ ඒ සීතල ගතිය, හික්මන ගතිය වලට ඇතුළතත් මේක වෙයි කියලා. නමුත් අවංක හොයලා බැලුවොත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව ඉංග්‍රීසියක් ඔය ධම්මසංගණී අට කතාවේ සඳහන් කරලා තියෙනවා කාම ලෝක කාම භෝගී පුතත්ජනයා ඒ කියන්නේ තාමසීලක පිටලා නැහැ ඉඳුරම් පිනවීම තමගේ ප්‍රධාන කෘත්‍යය නැත්නම් ප්‍රධාන මේ විලෝකේ කරා යුත්ත වටිනාම දේ කියලා කරගෙන ඉන්නකොට එයාව මේ සංසාරට බඳින ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවෙන් කියන ආසාව ඉස්ස කරගෙන ඉන්න සඳහා හොඳ නරක ඕන දෙයක් කරනවා නමුත් කවදා හෝ මේ තෘෂ්ණාව ඉෂ්ට කිරීමට යාම නිසා සමාජ නීති උල්ලංඝනය වෙනවය මේ නිසා මාත්‍ර විදවන්ට වෙනවය මොකද කර්මේ සහ කර්මඵලයේ කියලා තියෙනවය කියලා යම් කෙනෙක් සුත්තමේ වශයෙන් පොතකින් පතකින් අහලා හෝ වටහා ගත්තොත් ඒ මනුස්සයා ඒ පුද්ගලයා සිල්වන්ත වුණාට පස්සේ ඉන්හිහාට ඒ පුද්ගලයා සංසාරට බඳින්නේ තෘෂ්ණාවෙන් නොවේය තරහින් ඉන්නේ පටිගයෙන් කියලා. ද්වේෂයෙන් කියලා. මෙන්න මේ වෙනස හුඟ දෙනෙක් Taman වශයෙන් අවබෝධ කරගන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඒ Tamanට ඇති වෙන නුරුස්නා ගතිය Taman දකින සතුටටපත් නොවන ගතිය අනුන්ගේ දොස් දකින ගතිය සහ ඒ සඳහා ව්‍යාපෘත වෙන ගතිය දකින්නේ මේ මේ දේ මම කරන්නේ අනුන්ගේ දොස් නිසා. මම නම් සිල්වන්තයි. මම වෙනකට වැඩිය ඉක්මීමක් ඇතිව ගත කරන්නේ. නමුත් අනිකොල්ලේ තරම කරන්නේ නැහැ කියලා නිතරම කල්පනා කරනවා ව්‍යාපෘත වෙනවා. එතකොට හිතේ ඇවිස්සෙනවා අවංකව කරනවා නම් මෙන්න මේ විදිහේ පටිගයේ නැත්තම් ද්වේෂයේ නැගී හිටීමක් වෙනවා. මේ නැගී හිටීම එළියට යන්නේ නැහැ. එළියට යන්නේ නැත්නම් මොකද සීල එක පිළිලා ඉන්ද්‍රිය සංවරය කරගෙන ඉන්න නිසා කය වචන වශයෙන් හික්මවගෙන ඉන්නකොට ඇතුළත තේරෙන්න පටන් ගන්නවා ඇති වෙනවා කියන්නේ. එතකොට තේරෙනවා කෙලස් જાතියක් තියෙනවා අපේ හිතේ තියෙන මේ ප්‍රභාස්වරේ මතු කරන්න දෙන්නේ නැහැ. අර වීතික්‍රම කේස් වගේ සීමාව ඉක්මවන්නේ නැහැ. උල්ලංඝනය කරන්න නමුත් ඇතුළත දෙවියනේ දුක් වෙනවා. වෙලාවක මේක හරියට වටහාගෙන මේකට කළ යුතු ප්‍රතිකර්ම එනකොට අර සිල්පද කඩාගෙන වතුර ගොඩාක් එකතු වෙච්ච වැවක ඉවුර කඩාගෙන ගියා වගේ කඩාගෙන යන වෙලාවලුත් එනවා. ඒකෝට ඒ පුද්ගලයා අවංකව කල්පනා කරුවොත් බලමුත් තේරෙනවා මම මේ සිල්පද බොහොම ජීවිත පරිත්‍යාගයෙන් කරගෙන ගියා මේ ඇතුළත පවතින ඇවිස්සිල්ල මේ පාටිගය එහෙම නැත්නම් කෙලස් ඇවිස්සිච්ච ගතිය පිළිබඳව ඊට යටමට්ටමේ ශික්ෂාවක් ඊට යටමට්ටමේ බෙහෙතක් ඊට යටමට්ටමේ ශල්‍ය කර්මයක් ඊට යටමට්ටමේ ප්‍රතිකර්මයක් නකොලොත් මේ ශිල්පද රැකිල්ල ඉච්ඡා කරන සාහචය කරන්න බෑ. ඒක නිසා මේ සීලෙ දිගට ගෙනියන්න නැත්නම් කර්මේ සකර්මඵලයේ අදාගෙන ඉක්මවාගත්ත ගතිය දිගට ගෙනියන්න නම් මේ කය වචන දෙක පමණක් හික්මීම ප්‍රමාණවත් මදි. ඊට එහා යන්න වෙනවා. එහා යනකොට තමයි අපිට මේ හිත කියලා කොටහක් තියෙනවය අන්නේ හිත සක් හික්මා ගැනීම සංවර කර ගැනීම කියන මාතෘකාවට එළඹෙන්නේ ගමනක් යනකොට පොළවේ චුණ ගලක හැප්පිලා පය වදින්න වගේ දෙයක් වෙලා. තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ශික්ෂාව, මේ හැදියාව, මේ සංස්කෘතිය අපි මේ ගත්ත හොඳ ටික ඉදිරියට යන්න නම් කය වචන වලින් එහාට ගිය හිත හික්මීමේ වැඩක් කරන්න වෙනවා. ඒක නැති වුණොත් මේ කය වචන හික්මීම කියන එක කොයි වෙලාවෙ කැඩෙයි දන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේ නිසා තමයි කෙනෙකුට සීල ශික්ෂාවක ඉඳලා සමාධි ශික්ෂාවක් නැත්තම් සීලයේ ඉඳලා භාවනාවක් කරන්නට අවශ්‍යතාවය මතුවේ. ඒක නොවෙන්න ඕන තරම් හේතු තියෙනවා. සීල ශික්ෂාවේ නතර වෙලා මුළු ලෝකෙම සිල්වන්ත කරන්නේ දාන සීල සමාගම් නැති කරන්න වැඩි කරන්න වැඩ කර නැත්නම් අනන්තවත් ඉන්න. නමුත් හොඳට අවංකව විශේෂයෙන්ම ගන්නවා නම් අර සර්වචනාංශයේ මේ සූත්‍රයේ සඳහන් කරන විදිහට හරියට පිරිසුදු කරලා දේශනා කරන නැසීලක පිටලා හරියට පිරිසුදු කරලා දේශනා කරන බණක් අහුවට පස්සේ හරියට ඒක සත්පුරුෂයන් අතර සාකච්ඡා කළාට පස්සේ ඒ බුද්ධයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක මේ මගේ බුද්ධියක වැරද්දක් කියලා හිතාන හිටියට මේක ලෝක චිත්ත නියම ධර්මයක් විතර තියෙනවා. ඒක නිසා මේ සීලේ නතර වෙන්න බෑ. සීලය කියන්නේ එහෙම නතර වෙලා ඉන්න පුළුවන් තානාය පොලක් නෙවෙයි. සීලය කියලා කියන්නේ සමාධියට තුරු දෙන දෙයක්. ඒක නිසා සර්වචන් වහන්සේගේ අවසාන භාගය වෙනකොට නැත්තම් පහ පරිණිරවාණ සූත්‍රයට යනකොට සීල භාවිත පරිභාවිතෝ බික්ඛු සමාධි මහප්පලෝ හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා කියන එක නිතරම හැම පරිච්ඡේදයක් පාස සඳහන් කරනවා මහණියන් කෙනෙක් සීලේ පරිභාවිත කරන කරන කර්මේ සාකම් වල යදාන වඩ වඩා වඩ වඩා සිල්වන්ත වෙන්න මේක ශාසනය හඳුනන්නේ අදි සීලයකටපත් වෙන්නපත් වෙන්න එයාට සමාධිය භාවිතාවක් කළ යුත්තක් බව. නැත්නම් සමාධිය වැඩි යුත්තක් බව තේරෙනවා නැත්නම් මේ සීලය ක්‍රමික වර්ධනයකට යන්නේ. ඉතින් මෙතෙදි තමයි ඒ කය වචන දෙක හික්මවා ගත කියන ආ ඊට වඩා සියුම් වූ හිත හික්මවන වැඩේට යන්න වෙන්නේ. නැත්නම් භාවනා කියන මාතෘකාව ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අර කලින්ම පිළිගත්ත කර්මේශා කර්ම වලත් මේකට උදව් කරනවා. සාමාන්‍ය දුරින් කියන සම්මාසාවක් අපි බෙන්ලා දෙනවා නම් අපි මෙත්ත කර්ම මුදිතා උපේක්ඛා කියලා ඔය සර්වචනාංශ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා පවා පැවතිච්ච බ්‍රහ්ම විහාර භාවනා තිබිලා තියෙනවා. ඒ බ්‍රහ්ම විහාර භාවනාවලදී නිකන් මතක් කිරීමක් වශයෙන් කරනවා නම් බෞද්ධ භාවය සඳහා මෛත්‍රී භාවනාව කරන්නේ ද්වේෂය නැති කරන්න. ද්වේෂය එන්නේ වැඩියෙන් සිල්ලා කෙනෙක් කියන. මේ කියනවාට කැමති නැතුව ඇති පිළිගන්නත් අකමැති ඇති. නමුත් හොඳට කල්පනා කරලා බලුවොත් ඒක සාමාන්‍ය සිදුවෙන දෙයක්. අපි ඔය යුනිවර්සිටි එකේ ඉන්න කාලේ එතකොට මේ භාවනාවක් අපි පෙළඹෙලා තිබුණේ නැහැ. අපි ඒතකොට බුද්ධ ආගමේ නෙවෙයි කොටින්නේ. ඒ වෙන්න කාලේ ඔය මගේ යාළුවෙක් කියපු කතාවක් තමයි මේ කොළඹ කිට්ටුවේ හිටියේ අම්මා භාවනා කරන්න යනවා. ඒ කිය මම මොකද භාවනා කරනවා කියන්නේ. දැන් පන්සලේ කියලා පොය දවසේ මේව කට්ටිය එකතු වෙලා විදගෙන භාවනා කරන ටික. අපි ඒවා ඒක නිකන් දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ. ඊට පස්සේ මොනවද කරන්න කියලා වුණා. ඊට පස්සේ කිව්වා මෛත්‍රී භාවනා කරන්න කියලා. මොක මොකද්ද මෛත්‍රී භාවනා කියන්නේ ඔබ කොහොමද දන්නේ අම්මා මෛත්‍රී භාවනා කරනවා. යාළුවෝ කොහොමද දන්නේ කිව්වේ? අම්ම වෙනදමයි භාවනා කරන්න නැතුව ගෙදර එනකොට බොහොම සතුටින් එනවා තමයි කරන දාසිය ගෙදර ආපු ගමම බයිනවා. එතකොට දන්නවා ඒක වෙයි පන්සලේදී කරලා තියෙන මෛත්‍රී භාවනාව. ඉච්ඡායි කියන්නේ. තමන් සීලයක සමාදන් වුණාට පස්සේ සමා සමාධියකට ගියාට පස්සේ අනික් සේනම පේන්නේ ම්ලේචෝ වගේ. අනික් සේනම පේන්නේ කිසිම දෙයක් කිසිම විදිහට චාරික කරන්න බෑ. මංගල වේනෝට සලකන්න දන්නෙත් නෑ. මට කරන්නෙත් නෑ. ආදි වශයෙන් මේ අතන මම මෙහෙම කරන්න ඕනේ කියලා මේ ද්වේෂය ආවට පස්සේ තමයි ඔය ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් ඒක නිසා මෛත්‍රී භාවන ඇත්තටම තියෙන්නේ අන්නේම ද්වේෂයෙන් බව දැනගෙන අහං අවේරෝ හෝමි කියලා තමන්ට මෛත්‍රී කරගැනීමක් තමයි සාමාන්‍ය තේරවාදී අටුවා සාහිත්‍ය හැටියට මෛත්‍රිය උගන්වන්නේ. ඊට පස්සේ හිතවත්ම දාතයිතවත් සියලු දෙනාට මෛත්‍රිය පතුරවනවා. එහෙම නැත්නම් පින්වත් මේ ගමන යන්න බෑ. එච්චරයි මට කියන්නේ. මේ මෛත්‍රිය කියලා කියන්නේ පරණ දිරච්ච බරකරච්චයක් ගල්වල පාරක යනකොට ඔබ ජාර බරච්චාර බරක් කාලා සද්ද ඇහෙනවා. ඒක ඉතින් පාරක් කිසමයි කරත්තෙත් බරකරත්ත පරනවා. ඉතින් ඒකට මොකද කරන්නේ යනකොට මේ මිනිස්සු ඉන්ද්‍ර තෙල් ටිකක් දාන ගිල්ලා ඒ ජාර බර ගන්න වෙලාවට කඩාණියට ඉන්ද්‍ර තෙල් දානවා. ඒ කියන්නේ ලිහිස්සි දානවා. ඒක නැත්තම් සිනේහ දානවා. ස්නේහණය කරනවා. බුදුහාමුදුරුවොත් මේ මෛත්‍රී භාවනාව කරලා තියෙන්නේ සිනේහණය කියලා. දෙන්නේ කෙනෙකුට වැඩ කරනකොට ගැටුමක් ඇති වෙනවා නම් ඒ දෙක මැදට මෛත්‍රී පොටක් දාන්නයි කියලා කියනවා. ධම්මන පස්සේ අර ගැටුම කැපෙන ගතිය ආඩු වෙනවා. මේ මෛත්‍රිය සියලු ලෝක සත්‍යයන් විශේෂ සත්ව සංඥාවෙන් කරන දෙයක්. ඊ ගාවට දුක්ඛිත සත්‍ය ආරමුණු කරලාමයි කරුණා භාවනාව කරනවා. දුකින් පෙළෙනසත් ඒන් මිදේවා කියන අදහසෙන්. ඊට පස්සේ සුඛිත සත්‍ය ආරමුණු කරලා මුදිතා භාවනාව කරනවා. යම් කිසි කෙනෙක් සපවත් තත්ත්වයටපත් වෙලා තිනවා අනේ ඒ අත්තගේ ඒ සපය විනාශ නොවේවා තථාගත සම්පත්තිතෝ මා විගච්ඡන්තු ලැබුවා වූ ඒ සම්පත්තිය තොර නොවේවා කියලා දුක්ඛිත සත්‍යයට මෛත්‍රිය සුඛිත සත්‍යයට මුදිතා භාවනාවක් කරලා ඒ පුද්ගලයා ඒ මයි මෙත්තකරන මුත්‍ය ඉවර කරලා පස්සේ උපේක්ෂා භාවනාව කියලා එකක් තියෙනවා උපේක්ෂා භාවනාවේදී නැවතත් අපි සිහිපත් කරන්නේ කර්මයයි කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිධර්මෝ යං කම්මං කරිස්වාති කරිස්සාමි තස දායාදෝ භවිස්සාමි කිය අපි ලෝකයා විශේෂයි මෛත්‍රියෙන් ලෝකයාත් එක්ක සම්බන්ධ වෙනවා කරුණාවෙන් සම්බන්ධ වෙනවා මුදිතාවෙන් සම්බන්ධ නමුත් කොටසක් තියෙනවා ඔය මොනම ක්‍රමයකින්වත් අපිට විසඳන්න බැරි. ඉතින් අපිට උපේක්ෂාව වෙන්න. උපේක්ෂාවෙදිත් අපි ඉස්සරහට ගන්නේ කර්මේසා කර්මපලය. කම්මසකෝමි මම කර්මයේ ආයාද කොට ඇත්තෙමි. කර්මයෙන් කටයුතු කරන්නෙක් මේ කම්මසකෝමි කම්ම දායදෝ මට ඇති එකම දායදේ පෙර කර කර්මයේ ඒ විපාක වාර්ථික විතරයි. ආනිසංසෝ විපාක. කර්මයේම දායද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මයේම උපක්‍රේක් මම. කර්මයේ මුල් කොට ඇත්තේ. කම්ම බන්දු මට ඉන්නේ එකම මිත්‍රයා පෙර කරන ලද කර්මයේ පමණයි. කර්මබන්දු කම්මයෝනි කාමපරිසාරණ මට ඇති එකම තිරසන කර්මයක් යම් කම්ම කරේ සාමි තස දායාදෝ පවිස්සාමි යමක් කර්ම වශයෙන් මම රැස් කරාද එයි දායාදේ මට වෙන්නේය යම් කෙනෙක් දුකටපත් වෙලා ඉන්නවා ඒ පුද්ගලයාට එච්චරයි මට ඒ පුද්ගලයා වෙනුවෙන් කළ හැක්කක් නැහැ කියලා උපේක්ෂා වීමත් අර සීලය සම්බන්ධ කම්මසගත ඥානීය සමාධිය සම්බන්ධ වෙලා උපරිමයට යනකොටත් ඕක වෙනවා අන්න ඒ වගේ මේ කම්මසගත ඥාන සම්මාදිච්චයක පිහිටලා ඒ පුද්ගලයා සීල්වන්ත වුණාට පස්සේ ඒ පුද්ගලයාට වැටෙන්න පටන් අර ගන්නවා මේ සීලය දිකට පවත්තන්න නම් මනස කීකරු කරගන්න නැතුව මේ කාය වචන දෙක විතරක් කීකරු කිරීමේ මේ පාන ශක්තිය ගන්න බෑ. අනේ මනස කීකරු කරගැනීමේ භාවනාවට අපි කියනවා සමාධි භාවනාව කියලා. ඒ සමාධි භාවනාවට ගියාට පස්සෙත් නැත්නම් යන්නත් සීලයක් විතරක් නැත්නම් සීයෙන් විතරක් අනුග්‍රහ කරලා බෑ ඒ පුදුලට නියම බණ නැත්නම් ධර්ම දේශනා ඇහෙන්න ඕන. ඒ වගේ මේ Tamanට ද්වේෂය පහළ වෙන නුරුස්නාකම පහළ වෙන්නේ අනිත් සමාජයේ තව කෙනෙකුට පහළ වෙන්නේ නැති තාලයකට වෙන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ වැරදි හොයන ගතිය Tamanට Tamanට පේන්නේ. ඒක අපිට පේන්නේ අනුන් කෙරේ අනුකම්පා කරනවා. වංචකව. ඒ වගේම Taman සතුට නැති ගතිය අනුන්ගේ කොච්චර සැලකිල්ලක් වුණත් මදි මොකද මම සීලවන්තයෙක් මම භාවනා කරන කෙනෙක් මට මෙහෙම සලකන්නේ කියන ගතිය ඉදිරිපත් වෙන්නේ ওই ප්‍රകൃතියම නෙවෙයි. ඒක ඉදිරිපත් වෙන්නේ වංචනික ස්වභාවය. ඒ වගේම අනුන්ට මේ මේ පටවන ගතිය සීල් රැකන්න ඕනේ කිය, සමාධි ගත කරවන්න ඕනේ කිය. බුදුහාමුදුරුවත් කරේ නැහැ වැඩි. බුදුන්ස කවදාක කාටවත් සීල් රැකවන්න කියන්නේ විද්‍යෝ පිටත රකින්නවා. උනාසේ කියලා දුන්නා ඉල්ලක නැත්තම් මේ දේ වෙනවා කියලා ඉච්චා. නමුත් එහෙම නෙවෙයි සීලේ ආධුතේ සමාදන් වෙන්න ගිය කෙනා උගාක් වෙලාවට සමාජයට සීල රැකගන්න හදනවා. එහෙම එකක් කරන්න බෑ. ආන්න මෙව්වයේදී කොහොමද මේ අපි මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් මතුවෙනවා. ඒක කොහොම කරත් වළක්වන්න බෑ. මේක සාකස් කර ගැනීම සඳහා නැත්තම් මේක හොඳ Javaක්. නමුත් මේ Java කීකරු කරගෙන මනස සකස් කරගන්න ගන්නවා කියන එක හරි අමාරුයි. මේ කටේදී අපිට අත්වත ගාලා අන්ධකාරේ නැත්නම් හරි වැරදි කිරීමෙන්ම සකස් කරගත්තා මිස හරියට මේක ඉන්ජෙක්ෂන් එකකින්වත් බෙහෙත් පෙට්ටකින්වත් නැත්නම් ආශිර්වාද ලැබීමකින්වත් මොනම ප්‍රාර්ථනාවකින්වත් හරියන්නේ නැහැ. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා අනිවාර්යයෙන්ම මේ සීල අනුගහිතට පස්සේ සුත අනුගහිතය අවශ්‍යයි. සකච්ඡා අනුගහිතය අවශ්‍යයි. ඒකකොට තමයි අපිට මේ සමාධි අනුගහිතය කියලා කියන අපිට කැමැති පරිදි හිත කීකරු කර ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් මෙන්න මේ සීලය සහ සමාධිය අතර බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන අපි ඉස්සර දැක්කේ සීලයක සමාදන් වෙලා සමාධියක් ඇති නොකරගත්තොත් එන්න පුළුවන් ද්වේෂය, නුරුස්නා ගති, සතුට නැති ගති, අනුන්ගේ දේවල් බලාපොරොත්තු වෙන ගැටි වගේ දේවල් මේ දන්නේ නැති කෙනා අතර වෙන්නේ. ලෑස්ති නැති කෙනා අතර වෙන්නේ. නමුත් ලෑස්ති කෙනා නැත්නම් සීලය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව සර්වඥයන් සඳහන් කරන්නේ සීලවතෝ කන බික්කවේ න චේතනාකරණියෝ අවිපටිසාරෝ මේ උපජ්ජතුති. ධම්මතායේ සා බික්කවේ සීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිපටිසාරෝ මහන්නේ මේ සිල්වන්ත උනාන යම්කිසි කෙනෙකුට මගේ හිත විපිලිසර නොවේවා අන්ධමන්ද නොවේවා මගේ හිත විසිරි නොයාවා කියලා ප්‍රාර්ථනා කටයුත්තක් නැහැ කියලා කියනවා. හරියට සම්‍යක් දෘෂ්ටික පිළිట్లా සිල්වන්ත උනානම් ඒ පුතේ තාම වෙන පළවෙනිම ලාභය තමයි හිතේ විපිලිසර ගතිය නැති වෙනවා අර හතර ආකාර බය නැති වීම නිසා. අත්තාන් වාද බයක් නැහැ, පරාණ වාද බයක් නැහැ, දඬුවම් පිළිබඳ බයක් නැහැ. මරණයන් මැත්තේ අපායයි කියලා බයක් නැහැ. අන්නේ බය නැතිකම නිසාම හිත විපිලිසර නැති බවට පත් වීම ඒ කියන්නේ ධාර්මික නැත්නම් සත්‍ය සෞඛ්‍ය සම්පන්න සීලයක් කියලා. නමුත් සිල්වන්ත වුණාට පස්සේ අපි අර ඉස්සලා ගත්ත නීතිය හැටියට හිත විපිලිසර ගතිය ඇති වෙන අනුස්නාගත පහළ වෙනවා. සමහර වෙලාවට අසන්තුෂ්ඨතාවයක් පහළ වෙනවා. අනුගේ දොස් දකින්න තත්ත්ව පහළ වෙනවා. ඒ වගේම අනු හදන්න හදන ගැටි පහළ වෙච්චාම වෙන විපිලිසර ගතිය වැඩි වෙනවා. එන්න මේක තමයි අද භාවනා ලෝකයේ අපි අවංකවම මේක මානව හිත සම්බන්ධ ප්‍රශ්නයක්. මේක සර්වඥාති ඉස්සල්ලාම Taman වශයෙන් පරෝපදේශ රහිතව වේරගත්ත දෙයක්. අපි කොහොමද කට්ටිය එකතු වෙලා මේ සිල්වන්ත වීම නිසා නැත්නම් සමාධි භාවනාවට පෙළඹීම නිසා හිතේ ඇවිස්තිල්ලක් හිතේ අනු නුරුස්නා ගතියක් හිතේ තමයි සතුට නැති ගතියක් හිතේ අනුගේ ලැබෙන නැත්නම් තමයි භාවනා ලැබෙන ප්‍රතිඵල සතුටුන මදි කියන ගතියක් ඒ වගේම අනු හදන හදන ගතියක් පහළ වෙච්චාම කොහොමද කටයුතු කරන්න කියන එක මම හිතන්නේ භාවනා සාකච්ඡාවලදී ධර්ම සාකච්ඡාවලදී ගන්න සම්පූර්ණ සමස්තයක් වශයෙන් ගත්තාම ප්‍රශ්නවල තියෙන මූලික තේමාව උකට. මේක කවදාක සර්වචනාංශට අපිනේ කරලා දෙන්න බෑ. උන්වහන්සේ කරන්නේ ඒ සඳහා හැකිතාක් දුරට ඒ වෙච්ච සිද්ධි ඒ වගේම විවෘතව සාකච්ඡා කිරීමේ මාර්ගයේ මේක පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ භාවනා කරගෙන යනකොට එන එකක්. මේ දේ උණයි කියලා නුරුස්නා ගති පහළ උණයි කියලා අසන්තුෂ්ඨතාවය පහළ උණයි කියලා ප්‍රතිපදමදී කියලා හිත දැවෙන ගතිය පහළ වුණායි කියලා නැත්නම් ඒ සඳහා විවිධාකාර ව්‍යාපෘති වල ව්‍යාපෘත වෙන ගතිය පහළ වුණායි කියලා අපි අපරාධයක් කරනවා නෙවෙයි දඬුවම් කලේ තත්ත්වකටපත් වෙනවා නෙවෙයි මේක හොඳට තේරුම් අරගන්න ඕනේ මේ දුක්ඛ සත්‍යයේ පෙනී හිටින ලකුණක් මිස මම පුද්ගලිකව වගේ විස්තක් නෙවෙයි අපි පුද්ගලික ලකුණු හැටියට තමයි මේ රෝග ලක්ෂණ මතුවේන්නේ නමුත් ඒක ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමෙන් පමණක්ම සෑහෙන දුරට මේ ප්‍රශ්نين අපිට මුදා ගන්න පුළුවන් විදෙන්න පුළුවන්. මේ වගේ දෙයක් දැනට තියෙන බටහිර මානසික විද්‍යාවන කල්පනා කරන මේ සෑම දෙයකම මානසික රෝගයක නමක් තියෙනවා බෙහෙතක් තියෙනවා ඒකට විශේෂඥ වෙච්චි වෛද්‍යවරයෙක් ඉන්නවා එයා ඉතින් ළඟට ගිහම කියන්නේ මෙන්න මේ දෙදේ තියෙන්නේ මේ බෙහෙත ගන්න ඕනේ වෙලා මේ සිල්වන්ත වීම නිසාම නෙවෙයි බටේ මානසික රෝග ඇති වෙන්නේ. නමුත් අපි වගේ කෙනෙක් භාවනා කරන්න යනකොට උනත් මේ වගේ ගතියක් මතුවෙලා අපි මේ ආත්ම සංකල්පයෙන් මේකට උදව් කරන කෙනෙක් ළඟට ගියොත් ඒ අත්තු දකින්නම අපේ මොලේ නරක වෙලා ඒ නැත්තම් මේ බෙහෙත් ගැනීමෙන් මානසික ක්‍රියාකාරීත්වය අඩු කරලා නැවතත් අර හිතපු තත්ත්වෙට ගියාම නැත්තම් සිල්පතය දෙකක් කඩලා කාම සේවන කරනකොට ඕක ඇරලා යනවා. ආයසර සක්කායදිට්ඨිය හදාන සම්පූර්ණ කරගෙන සංසාරේ බොහෝ කාලයක් දික් කරගැනීමේ වාසනාව ලබා ගන්න පුළුවන්. ඒ මොකද යැත්තු දන්නේම ආත්ම සංකල්පය තමයි. නමුත් සර්වඥාන්සේ වෙනුවට සඳහන් කරනවා අපි මේ පිටරම තියෙන කෙලෙස් අයින් කරාට පස්සේ ඊගාව කෙලෙස් තට්ටු එනකොට දුක පිළිබඳව ස්වභාවය වැටෙනවා. ඒ දුකේ ස්වභාවය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ විස්තර කර දෙන එක අපේ නායක ආමතුරු ලොකු ස්වාමීන් වහන්සේ බොහෝ විට මතක කරලා දීලා තියෙනවා. සන්තාපනත්තෝ පිළනත්තෝ සංකතත්තෝ විපරිණාමත්තෝ කියලා දුක්ඛ පිළිමෙගු වෙන ආකාර මොනක් හතරක් පෙන්වනවා. දුක අපකරේ මතු වෙනකොට මූණට මූණ දාලා හිටනකොට සන්තාපනත්තෝ තවන ගතියක් වැටෙනවා අපිට. තවනයි කියලා කියන්නේ ආකපුච්චන කොට අපි යටිමුත් ගින්දර දාලා උඩිමුත් ගින්දර දාලා ආපේ තවන්නේ. අනේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේක හැම පැත්තෙම අසහනකාරී තත්ත්වයක් තේරෙන්න පටන් ගන්නවා. පීලනට්ටෝ පෙළන ගතියක් තේරෙනවා. කුල්ලකට හාල් ටිකක් දාලා පොළනකොට ඒ හාල් ඇටයකට එක තාලෙට ඉන්න තියෙන්නේ. එහාට මට හොල්ලලා හොල්ලලා හොල්ලලා කම්පන කරලා ගලක කම්පනයේ බර වැඩි නිසා ගල පටපසට යනවා හාල් ඇටේ මැදිහත් නිසා මැද කුල්ලේ හිටිනවා වී පොත්ත තුනී නිසා පිළිය පැත්තකට යනවා. අනිවාර්ය කුල්ලකට දාලා කොළන ගතියක් අපිට වැටෙනවා පිළනාටෝ. ඒ වගේම සංකතටෝ මේක එකම හේතුවක් නිසා ඇතිවෙච්ච එකම ඵලයක් නෙවෙයි බොහෝ හේතු නිසා පළවෙච්ච බොහෝ ඵල වශයෙන් හරි අමාරුවක් වෙනවා මේක විස්තර කරන්න. විපරිණාමටෝ මේ කියන දුක මේ පෙළන ගතිය දවසින් දවස එක එක එක එක මුණක් ගන්න. ඉතින් මේක දැක්කට පස්සේ මේක මතුවේගෙන එනකොට සීල ශික්ෂාවේ ඉන්න කෙනාට වඩා සමාධි ශික්ෂාවේ ඉන්න කෙනාට භාවනා පරියන්කේ ඉන්න කෙනාට ඒ පෙළෙන ගතිය, ඒ තවන ගතිය, ඒ විස්තර කරගන්න බැරි දෙයි. ඒක ඇත්තට මම නිසා වුණාද, අනුන් නිසා වුණාද? පෙර කර්මයක් නිසා වුණාද නැත්නම් මේ වෙලාව කර්ම රැස් කරන වෙලාවද? මොකක්වත් තේරු කරගන්න බැරි වෙනවා. සංකීර්ණ භාගයටපත් වෙනවා. මෙන්න මේකට මූණ දීීම එහෙම නැත්නම් මේක මගේ දෝෂයක් වෙච්ච එක නෙවෙයි මේක මේ මානව හිතේ ස්වභාවය. තුවාලයක් සුද්ධ කරලා බෙහෙත් දාන්න හදනකොට සුද්ධ කරාට පස්සේ ඒ තුවාලේ ඔත්තල් ගතිය නිසා උලක් වතුනක් තියෙනවා. සුද්ධ කරන්න ඉස්සෙල්ලා එහෙම ගතියක් නැහැ. නමුත් බෙහෙත් දාන්න ඉස්සෙල්ලා සාමාන්‍ය වනමුක පාදනවයි කියලා සුද්ධ කරන සුද්ධ කරපු ගමන් දැවිලි පට ගන්නවා. අනිත් වගේ තමයි සීල ශික්ෂාව වැඩි වැඩියෙන් ඉදිරියට කරගෙන කරගෙන කරගෙන යනකොට මේ තවන ගතිය, පෙරන ගතිය, සංකර ගතිය සහ එයි මූණත වෙනස් කරන ගතිය පේනකොට ඒක අපේ පෞෂත්වයට එනතන අපේ හිතානින චිත්ත රූපයට විශාල පිළිලයක් වෙනවා. දරා ගන්න බැරි වුණාට ප්‍රශ්නකුත් අහලා දුන්නා ස්වාමීන් වහන්සේ මෙහෙම අපි ආස්වාද ප්‍රසවාස කියන මේ දෙක ධාතු මනස්කාර වශයෙන් දකින්න පටන් අරගත්තාම ඒකෙදී අපේ රුචි අරුචිකම් වල අපේ පෞෂත්වයේ පෞෂත්වයේ සෑහෙන යෝජනා ඉස්තර වෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් අර සක්කාය දිට්ඨිය නැමැති ඝන භාජනය පැලෙවි යන පටන් ගන්නවා. කැඩෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොටම කුමර කුමරී සැපදීලා හදපු ජීවිතවලට නිත්‍ය සංඥාව ගත කරපු ජීවිතවලට සුඛ සංඥාව ගත කරපු ජීවිතවලට සුභ සංඥාව ගත කරපු ජීවිතවලට ආත්ම සංඥාය ගත කරපු ජීවිතවලට පඬිතිකේ දේවාලි ඒ කඩාවැටිච්ච එකක් අපි තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක සර්වචන් වහන්සේ බොහොම උපහාසාත්මක වගේ නැත්තම් මතු කරලා පෙන්නනවා යම් විදියකට මේ සීල ශික්ෂා ඉඳලා සමාධි ශික්ෂාවට යනකොට මේ මතුවෙන ලකුණු අඳුර ගන්න නැතුව ඕවට පිළියම් කරන්න පටන් අරගත්තොත් අර බටහිර වෛද්‍ය ක්‍රමයක වගේ ගිහිල්ලා මානසික රෝගයි කියලා හිතලා පිළියම් කරන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද? අර කැඩෙන සක්කාය විචේ තව තව තහවුරු වෙන එක. ආත්ම සංඥා තව තව ගන්න බහල වෙන එක. නමුත් අපි වැඩේට බැස්සේ නම් හිතේ ප්‍රകൃතිය වූ ප්‍රභාසරේ මතු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්මේ වටහා ගන්නවා. නමුත් ඒක තේරිගෙන තේරිගෙන එනකොට අපිම ඒක විරුද්ධව යුද්ධ සටන් කරනවා. හටන් ව්‍යාපාර පාවිච්චි කරන්න පටන් ගන්න මේ දුක වැටීම අඩු කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. දුක හොඳට පේනකොට කියන මේක පොඩ්ඩක් අඩු කරලා දෙන්න මේක මේ පීස් මීල් සිස්ටම් එකට ටික ටික ටික ටික කකා යන්න පුළුවන් කම ඔය. ඒක එතකොට වෙන්නේ මොකද්ද? ඒ සමාධි ශික්ෂණයක් පාල වෙනවා. ඒ වගේම අපි අර ගත්ත මූලික සම්‍යක් දෘෂ්ටියක් ටිකක් දුර්වල වෙනවා උදාගෙන. සර්වඥයන් සඳහන් කරනවා ඒ පැලිර සක්කාය දිට්ඨිය කැඩී යාම සක්කාය දිට්ඨිය නිකන් බොල් වෙන ගතිය ප්‍රයෝජන ගන්න දක්ෂයා කොහොමද පාවිච්චි කරන්නේ සචේ නේදේශී අත්තානං කංසෝ පහතා යත ඒසපත්තෝසි නිබ්බානං සාරම්භෝතේ නොවිච්ඡති බුදුහාමුදුර සඳහන් කරනවා මේ කංශ භාණ්ඩේ මේ මේ ලෝහේ එනකම මේ පාත්‍රේ පිපිරලා නැත්තාකල් මේක තත්ත්ව කරපු ගමන් නිින්නාදයක් පවත්වනවා. ඒ නිසා අපි කංශ පාණ්ඩේ ගන්නකොට කඩේට ගිහිල්ලා කපුකුරුල නැද්ද කියලා බලන්නේ කොහමද? ඒක අරගෙන මේක තත්ත්වයක් දාපු ගමන් නිින්නාද වෙනවනම් ඒ කියන්නේ කංශ පාණ්ඩේ ගන්න තරයි ඒක ගණයි නිින්නාද වෙනවා. නමුත් මේකේ මොනවා හරි එකක් කියලා පැලවිලා ගියොත් මේ නිින්නාද වීම නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් සර්වඥයන් සඳහන් කරනවා ඔබ ඔබේ ආත්මය দমনය කරපන් පැලිරග්ගිය කංශ භාණ්ඩයක් වයි කියලා. ඒක කවුරුත් තට්ටු කරාට ඊට පස්සේ ඒක නින්නාද දෙන්නේ. ඒ මොකද සක්කායදිට්ඨිය පිඳිලා තියෙන්නේ. හැබැයි බැලු බැලමට පේන්නේ. බැලු බැලමට පැලිරක් බව පේන්නේ. ඉතින් ඒක සාරම්භ කියන වචනේ තමයි සර්වඥයන් විස්තර කරන්නේ සාරම්භ කියන්නේ එකට එක කියන එක. ආත්ම දෘෂ්ටිය ඝන බහල කෙනා සක්කාය දිට්ඨිය ඝන බහල එක්කනට වචනයක් කිව්වොත් එයා ඒකට අනිවාර්යෙන් ප්‍රතිඋත්තරයක් දෙනවා. එකට එකක් කියන. සක්කාය දිට්ඨිය බිනින්න උත්සාහ කරන කෙනා. එහෙම නැත්නම් ආත්ම සංඥාවෙන් නැතිකම දෙයක් කවුරු ගුණයක් කිව්වත් නුගුණයක් කිව්වත් ඒකට ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නැහැ. මොකද දන්නවා ඒකට අර මනුස්සයා තවත් එකක් කියන. ඊට මෙට වැඩි හොඳ හොඳ කියනවා නම් ওই කියලා ඉවරක් වෙනවා. නරක කියනවනම් නරක කියලා ඉවරක් වෙන්න අරිනවයි කියලා කියන්නේ Taman තුල තියෙන සක්කාය දිට්ඨිය දැන් විදීගෙන යනවා ඒකට උදව් කරනවා ආත්ම දෘෂ්ටි විදීගෙන යනවා උදව් කරනවා කිය මේකට කියන විදර්ශන ගතිය කියන්නේ මේකට විහිළුවක් මම දැකලා තියෙනවා පත්‍රයේ තියෙනවා කන්තෝරක වැඩ කරන මිනිසෙක් ඉන්නවලු ඒ මිනිස්යාගේ මොනම ප්‍රශ්නයක් අහුවත් ඒ මිනිස්යා කරන්නේ තව කෙනෙකුට ඒ අහපේකනාගෙන් තව ප්‍රශ්න දෙක තුනක් අහන එක විතරයි කතාවක් විතරයි ඒක යාගේ චරිත ලක්ෂණ ඉතින් අලුත් ආපු ලොක්කට කවුරුහරි කියලා තිනවා මෙයාගෙන් කවදාකවත් ප්‍රශ්නයක් අහලා උත්තර ගන්න බෑ. එයා ඒකට තව ප්‍රශ්න දෙක තුනක් අහන එක කරන්නේ. ඉතින් පස්සේ ලොක්ක කන්දරට ඩෙස්ක් එක ළඟින් ගිහලා ඇහුවා කිව්වලු අයිසි මෙහෙමයි මේ මේ වැඩ කරන තියෙනවා මට මෙහෙම ආරංචියක් තියෙනවා. එයාගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයාට ගන්න ප්‍රශ්න තුනක්වත් අහනවා මිසක් උත්තර දෙන්නේ නැහැ කියනකොට කවුද කිව්වේ මමද කවුද කිව්වේ කාටද කිව්වේ කියලා ඒක පාඩම. ඒක තමයි එයාගේ අර බින්දිච්ච නැති කාන්ත භාණ්ඩේ වගේ ඒකට දැනගන්න ඕනේ මේක මේ ඇත්තක්ද නැත්තක්ද කියලා පෞරුෂත්වය අහනකොට කවුද කිව්වේ මමද ඔහෙ දැනගත්තේ කොහොමද කියලා පාඩ ප්‍රශ්න තුනක් අහනවා. අන්න ඒ වගේ මේ සමාධි ශික්ෂාවට යනකොට අර ඇති වෙන වහා ප්‍රතික්‍රියා කරන ගතිය වේදනාවක් ආවත් ඒක පාරටම ওই වේදනාවත් එක්ක හැප්පෙන්නේ නැතුව මේ වේදනාව මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන ගැතියක් තියෙන්න වෙනවා. ඒ නැත්තම් භාවනා කරනකොට හිතවිලි එනවා. ඉතින් අපිට කියන්න බෑනේ අපි සීල ශික්ෂාවෙන් ඉඳලා ආවේ ඒ නිසා සමාධි ශික්ෂාවට එනකොටම හිතවිලි නතර වෙන්න ඕනේ. ඒකට එන්නපයි කියන්න බෑ. මොකද ඒක සංසාරයක් පුරා කරගෙන ආපු දෙයක්. ඒ වගේම අපිට බාහිර ශබ්ද නතර කරන්න බෑ. නානා ආකාර ශබ්ද ඇහෙනවා. ඒ සමහරකොට මේ ශබ්ද නිසා කවදාකවත් භාවනා කරන්න බෑ. ඔය මේ දෙතර අපේ හිටියා ස්වාමීන් වහන්සේ ළමක්. ඒ භාවනා ශාලාවේ තියෙන ඔර්ලෝසියේ ටික් ටික් සද්ද කොහොමඩක්වත් බැරිලු තිබ්බොත් භාවනා කරන්න. ඊපස්සේ වෙනම පෙට්ටියක් හදලා ඒ පෙට්ටියට තුවායක් නමලා දාලා තුවාය උඩ ඔර්ලෝසිය තිබ්බා. මොකද පෑයෙන් පෑයට බෙල් එක ගහන්නත් ඕන නිසා. ඊපස්සේ අපි උචිතව සිද්ධ වුණා. ඉතින් සද්ද කරන්නේ නැති ඔර්ලෝසුවක් හොයාගෙන ඉන්න භාවනා ශාලාවක් කියන්නේ. මොකද ඒ වෙන ඕන දෙයක් වලන් ගොලා සද්ද ඉවරන්නේ. තව කෙනෙක් ඉන්නවා මේ